වේදනාවක් පිළිවන් ගන්නයි. කියන්නේ කුක්නගරේ පවත්තන අපේ වැඩමුලේ පළවෙනි දවසේ පළවෙනි දවසේ සාකච්ඡාව. ඒකට යන්න ඉස්සෙල්ලා මම පොඩි මතක් කිරීමක් කරන්න තහඳුනා දීමක්. මේ ධර්ම සාකච්ඡාවේදී බලාපොරොත්තු වෙන්නේ මෙතෙක් යෝගාචර පිසිත හඳුනා දුන්න මේ කමඨාන උපදේශෝ සමාදන් කරන ද සිල්පද සම්බන්ධව හෝ එහෙම නැත්නම් වැඩමුළුව සම්බන්ධව මතක් කර දුන නීති පද්ධතිය පිළිබඳව හෝ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක මෙතනදී निराකරණය කරගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට හිත පිරිසුදු කරගන්න පුළුවන් වැඩමුළුවට. ඒ වගේම භාවනා කරගෙන යනකොට මතුවෙන ප්‍රශ්න ඒකට අපි කමඨං සුද්ධ කරනවා කියලා කියන්නේ ඉතින් කමඨාන් සුද්ධ කිරීමත් මේ එකම කරනවා. ඒකේ තියෙන අර විශේෂයකට තියෙන්නේ අනිත් ඇඟ වල කමඨාන් සුද්ධ කරනකොට කේක් කනයි කේක් කනයි කමඨාන් සුද්ධ කරනවා. මෙතන එහෙම නෙවෙයි. මෙතන අපි පොදු සාමූහික කමඨාන් සුද්ධ කිරීමක් කරන්නේ. ඒකෙදී පිරිසේ ඉන්න කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. උග දෙනෙක් කරන්නේ ලිඛිතව ප්‍රශ්න පෙට්ටියට දාන එක. නමුත් ඉඩ ප්‍රස්තාව තියෙනවනම් කාට හරි සභාවටත් අත උසපුවාම අවස්ථාවක් දෙන්න පුළුවන් ඊට ප්‍රස්තාව ලැබෙන විදිහට. ඉතින් යන දෙවිදියකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙතන මේ විදිහට අපි සාකච්ඡා කරන නිසා බලාපොරොත්තු වෙනවා එළිය බාහිරේ කවුරුත් එක එකන කතා කරන්න. එහෙම කතා කරන්නත් එපා නැත්නම් ප්‍රශ්න අහන්නත් එපා. ප්‍රශ්නට උත්තර දෙන්න යන්නත් එපා. දෙකම වැරදි ගන්නට සමහරවල්ලාට කියනවා නෑ ඒකට කමන්නේ අපි සාකච්ඡා කරන ධර්මෙනේ කියලා නෑ. මේ මොකක්ද අවශ්‍ය දෙයක් අවශ්‍ය දෙයක් තියෙනවා නම් මෙතෙන්දි කතා කරන්න. එතකොට අපිට වැඩමුණේ නිස්සද්ද භාවයේ ඒ වගේම එකිනෙකාගේ විවේකයේ කරු කරන්න. ඉතින් මම හිතනවා මේ ප්‍රමාණවත් වෙයි කියලා වැඩසටහන ආරම්භ කරන්න. ඉතින් අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සතිವಾರයේ අපිට ආරම්භ කළ දෙන විදියට. අවසර සංඝාංශ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද උදෑසන සක්මන් භාවනාවේදී ලැබුණු අත්දැකීම් වහන්සේගේ වැඩිදුර උපදේශ පදන මෙසේ සඳහන් කරනවා. වම දකුණ යනුවෙන් මූල අරමුණ සිටේ තබාගෙන ඉඳගෙන සක්මන් කළ අතර නැවතීමේදීද ආපසු හැරීමේදීද මුල් අරමුණ වෙනස් නොවි පැවතුණි. සිත වරින් වර වෙනස් අරමුණු ඔස්සේ ගියද ඉරායාසයෙන්ම නැවත මූල කර්මස්ථානයටම පැමිණෙන බව දුකේ. මූල කර්මස්ථානය අදී සිටේ මුල් බැසගත් පසු වෙනත් සිතුවිලි ඇති වී නැති වී යන බව එසේ වුවද මූල කර්මස්ථානයෙන් සිත බැහැර නොවන බව වැටහුණි. මෙසේ මූල කර්මස්ථානයෙන් සිට බැහැර නොවි වෙනස් සිතුවිලි පැමිණ ක්ෂණයකින් ඇති වී නැති වී යා හැකිද නැතිනම් එය සිතේ රැවටෙන ස්වභාවයක්ද කරුණාවෙන් පහදා දෙන්න වහන්සේට නිරෝගී සුවය මේ විදිහට මූල කර්මස්ථානයේ සහ අනිකුත් පරිබාහිරයේ තියෙන අපි නෝ ද්විතීය කර්මස්ථාන කියලා එකට පිටිපස්සේ එකක් තියෙනවා දකින්න පුළුවන් දෙපැත්තේ සමසමව දකින්න පුළුවන්. මේ දෙක දැකීම නිසා ආධුනික යෝගාවචර හිතනවා මගේ හිතට බාහිර අරමුණක් ඇවිල්ලා හිත සති කැඩුනයි කියලා. නමුත් කමඨාන් සුද්ධිච්ච කරනට තේරෙනවා ඒ බාහිර අරමුණ තිබුණට අනිවාර්යයෙන්ම සති කැඩෙන්න ඕනේ අවශ්‍ය නම් දැනගෙන තමන්ගේ මූල කර්මත්තාට හිත ගන්න පුළුවන්. නමුත් තවත් ඉස්සරහට යනකොට හිත පිට ගියත් මූල කර්මන්තර ගන්න ඕනෙත් නැහැ. මම හිත දැන් තියෙන්නේ මෙන්න මෙතනයි කියලා දැනගත්තාම ඒ හිත මේ ඉමුනේෂන් නැත්නම් හිත ප්‍රතිශක්ති ජනක වෙනවා. මම ඉන්නේ මූල කර්මස්ථානේ නෙවෙයි. මම ඉන්නේ ගෝචරජ්‍යත් භූමියේ නෙවෙයි. ඒක පේන තෙක්ම ආවේ. මම ඉන්නේ නොගැලපෙන තැනක ඒ තියෙන බුලක්. ඉතින් ඒක ඉන්නේ ගොඩාක් අර භාවනා විදියේන ආත්ම ශක්තිය. ඒ වගේම සතිය පිළිබඳ දැඩි විශ්වාසයක් තියෙනවා. සතිය අරමුණු මාරු කරාට මූල කර්මස්ථායල වෙන අරමුණකට නොසිතු නොවිරු අරමුණට මාරුණාට සතිය කැඩිය යුතුම නැහැ. නොකැඩිය ඕනනම් තියෙන්න පුළුවන්. ඉතින් ඉස්සරහට යනකොට ඒව පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එතකොට මූල කර්මස්ථානේ තියෙනවා. ඒක බෙන්ච්මාක් එකක් විදියට පිවටල් පොයින්ට් එකක් විදියට තියෙනවා. තියෙද්දි වෙන තැනක ඉන්න පුළුවන්. මොකක්වත් වෙන්නේ නැහැ. මේ කරන්න යන්න එපා. මේ අහන ප්‍රශ්න තියෙන කරන්න කියන්න බුණා. එහෙම එහෙම වුණත් සති ධාරාව අඛණ්ඩ වෙන්න ඉඩ තියෙනවා. අපි ඒකවල තමයි සතිය মালටි ටාස්කින් වල පුරුදු කරන්නේ. වැඩ කොඩාක් යනවා. තමයි දන්න ප්‍රයොරිටි මේකේ කියලා. මේක තමයි මගේ first and foremost. වෙන තැනක හිතතියි. ඕන වෙලාවක යන්න පුළුවන් අර මූලික අරමුණට. නමුත් මේකේ ඉන්න පුළුවන්. ඒ නිසා ඒක කරන්න යන්න එපා. නමුත් ඒ කෙරෙනකොට තමයි සතියේ බලමහිමේ තේරුම් ගන්න තමන්ගේ ආත්ම විශ්වාසය ගොඩනගෙනවා ප්‍රතිශක්තියක් ගොඩනගෙනවා ඒ ප්‍රතිශක්තිය ගොඩනගෙන්න බෑ අරමුණේම දිගටම සතිය පිටන්ට ඕනෑ කියලා දැඩි ග්‍රහණින් ගත්තොත් ඒ සතිය විවිධාංගීකරණය වෙන්නේ මේ ඒකට පෙරමග ලකුණු තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පහල්තිය ආයතන පාරයන්ත භාවනාවේ අත්දැකීමයි. මම ආනාපාන සති භාවනාවේ යෙදෙන අයෙක් මේ. ඔරෝසුවට දැනෙන හුස්ම ඉතා සියුම්මින් ගිය පසු ඒත් ගැඹුරකින් දැනෙන ආසේ දිස්විය. නමුත් ඒ අවස්ථාවේදී ඇතුළත පිටත කියා සීමාවක් නොදැනුනි. ශරීරය කියා සීමාවක් නොදැනුණද එය මුළු ගතටම දැනෙන සුවයක් විය. ක්‍රමේ ආශ්වාසය සහ ප්‍රශ්වාසය අතර වෙනසක් නොදැනෙන සියල්ලම එකට කවලමට ඇති ස්වභාවයක් දැනෙන අතර පහන් ඇතුළේ දැනෙන වේදනා සද්ධානිය වරින් වර පිට ප්‍රදේශයෙන් දැනෙන වේදනාව ඉස්මතු වූ ඉස්මතු විය. එයද ආපස දැනෙන්නාක් මෙන් මගේ ශරීරයට අයත්දේ වටහාගත නොහැකි විය. මෙසේ පර්යන්ති අවසන් වන තුරුම දැනුණ නෝනාව දින පිළිම දෙස බලා සිටියේ. එය ගතෙහි නොව සිතෙහි පවතිනක් බැවි උපේක්ෂාවෙන් දරා සිටිය හැකි විය. ඒ වගේ සරණයි වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා අපි කොයි වෙලාවක හරි එක මූල කර්මස්ථානක ඉඳලා ඒක ගෙවම් කරමින් ගෙවම් කරමින් නැත්තම් මූල කර්මස්ථානේ ආශ්‍රව ප්‍රසවාස දෙක අතර බෙදලා දෙන ගිහිලා ඒක වෙන බාහිර සත්ත්ව වේදනා හිතිවිලි අත වෙනසක් නැති වෙලා ඔක්කොම සමස්තයක් වශයෙන් අපි ඒකට දාලා තියෙන වචනේ ගොජේ කියලා. ගොජේ දිහා බලනකොට පේනවා මේක දිගටම නලිය නලිය නලිය නලිය තියෙනවා. ඒ දිහා බලා සිටීම වෙහෙස කරන්නේ. ඉතින් මේ වෙහෙසකර தત્ත්වය තමයි බුදුජානසී දුක්ඛ සත්‍ය කියලා පෙන්නලා දෙන්නේ. පෙළන පීරණට්ටෝ සන්තාපනට්ටෝ එක පෙළන ගතියක් තියෙනවා. මා ජරාවක් අජුවක් වේ නලිය නලිය නලිය නලිය තියෙනවා. ඉතින් මේක වලන බැරි නිසා තමයි බාහිර ලස්සන දේවල් අපි හදාගෙන වටපිට බල බල ඉන්නේ. ඒ දේ වුණත් එක දිගටම එකක් දිහා බලනකොට ඒකත් ওই තත්ත්වෙටපත් වෙනවා. අපි කරන බාහිර දේවල් මාරු කර කර මාරු කර කර එක එකට එකට පිටපැට මේ තට්ටු පැන පැන ඉන්න එකයි. ඒ නිසා මූල කර්මස්ථාන දීමෙන් අපිට පාත් එක ක්ලියර් කර ගන්න පුළුවන්. කාලානුරූප මූල කර්මස්ථාන මොකද වෙන්නේ? බලන්න ඉන්නකොට ඉන්නකොට පේනවා ඒක බුදුම වෙහෙස කරයි බලන්න. ඉස්සම් මූල කර්මස්ථානේ ප්‍රියමනාප දෙයක් නැත්නම් ලොකු achievement එකක්. පස්සේ ඒක විරූප වෙනවා. විරූප වෙනවා කියලා කියන්නේ බොඳ වෙනවා. ලොඳ වෙනවා. සීමාවල් නැති තත්වයකටපත් වෙනවා. ඒ නිසා බලානින්න එකම මහා කම්මැලිකමක්. වෙහෙස කරගතියක්, පෙළන ගතියක් පේනවා. ඉතින් ඒ නිසා අපි දන්නේම නැතුව අපි මෙහෙ වෙනවා මේ දෙවිය විනාශ නිට්ටය වූ සුඛ වූ සුභ වූ ආත්ම වූ දෙකට එළවනවා. ඉතින් එතකොට අපි මේ වෙන දෙයකට යන හැම වෙලාවෙම මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අසහනාත්ම වූ අසුභ වූ දේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් අපි හිතන එක සාධාරණ. අපි හිතනවා ඒ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ අසුබ දෙයත් බැලීම හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා අපි ඒ වෙනුවට මොනවා හරි දෙකකින් අර මේ විකල්ප හොයන්න යන කතිය තමයි අපි ඥාණය කියලා කියන්නේ. ඉතින් ඥාණය තියෙනකන් මේක වෙහෙසකරුණක් කමන්නේ මේකම බලහින්න ඕනේ කියන ඒ පිළිගන්න ඒක ඥාන පරාජයක් විදිහට ඥානවන්තයාගේ පරාජයක් විදිහට. හිතන එහෙම වෙන්න දෙන්න බෑ. ඒකට වෙන මොකක් හරි හිතන්න පුළුවන්. එහෙම නැතුව වෙන විකල්පයක් හොයන්න පුළුවන්. මම එහෙම ඉච්චරම දුප්පත් මිනිස්සෙක්ද? ඇයි මට වෙන විකල්පයක් ගන්න බැරි කියලා. ඉතින් එයාගේ පව් තියෙනකන් මොඩකම තියෙනකන් එක එක එක එක දේවල් පස්සේ යනවා. කියලා කොහේ ගියත් ඕනෙම දෙයක එල්ල වුණොත් සතිමත් වුණොත් ඒ දේත් ওই තත්ත්වයටපත් වෙනවා. ඉතින් කුශාග්‍ර බුද්ධිමත් එක්කන පළවෙනි දේම තේරුම් ගන්නවා කොහේ ගියත් ඔච්චරයි. තියෙන්නේ මේක දිහා වෙහෙස කරගතියක් පෙළන ගතියක්. ඉතියේ වේශගත ගතිය, පෙළන ගතිය දුක්ඛ සත්‍ය මූලික ලක්ෂණ හතරෙන් දෙකක් කියලා මේ ශාරිපුත්‍ර ශාන්තිය සඳහන් කරලා තිනවා. පීල නට්ටෝ, ශන්තාප නට්ටෝ, විපරිණාම නට්ටෝ, සංකත නට්ටෝ. ඒක නිතර විපරිණාමයකටපත් වෙනවා. ඒක එතන එතන හැදෙන්නේ. ඊගාට මොන මොකාට එයිද කියලා කියන්නේ. අන්නේ ලකුණු හතර තමයි අපිට පුදුම බයක් කියලා. ඒක අපි රැය වෙනකොට බය වෙන්නේ. ඒක අපි ලෙඩ වෙනකොට බය වෙන්නේ. ඒක අපි මරණයට බය වෙන්නේ. මොකද එතෙන් ගිය ගමන් ඔය වෙහෙස කරගතිය, පෙරණ ගතිය. ඒකත් බොහෝ විට මානසිකයි. ඒ නිසා පේනවා මනස් මේක පිළිගන්නේ මාන්නකාර නිසා. ඒක නැත්නම් එයා හිතනයි ඥානවන්තයි කියලා. ඒ නිසා විකල්ප හොයන තාක්කල් අපි මෙහෙ වෙනවා. මොකෙන් මෙහෙ වෙනවද කියලා කියන්න. ඒ නිසා මෙහෙම සාකච්ඡාවක් කරනකොට මේක බය නැතුව කවුරු හරි වාර්තා කරලා තිබිලා ඒක හරි විදියට කමටහන සුද්ධ වුණොත් <clears throat> අපි අනිත් දවසේ යන්නේ එතෙන්ට යනකොට ඈත ඈත බලන්න එපා. ඕක පිළියර ගන්න. ආපු ගමන විශ්වාස කරන්න. ආපු ඉතිහාසය විශ්වාස කරන්න. විශ්වාස කරගෙන කොහෙන් ගියත් ඔච්චරයි. ඒ නිසා ඕක පිළිගන්න. තමන් වෙත පැමිණි දේ පැමිණි දුක් පෙන්ඩ්‍රයිව් කියන වගේ පිළිගත්ත දවසේ ආය ආය වෙහෙසෙට දෙයක් නෑ පරිශන කිරීමක් නෑ ආය ඈත මෑත බැලිලක් නෑ ආය කතන්දර ගෙතිලක් නෑ ආය කාටවත් චෝදනා කිරිලක් නෑ ආය මට අහවල් දෙය අවශ්‍යයි කියලා උද්ඝෝෂණ කරන්නෙත් ඕක තමයි පිළිගන්නේ. ඒත් ඒක ටිකක් too early. පිටිටිගේ පළවෙනි දාසෙන් වගේ එනකොට ටිකක් කල් කල්ලාතු අමුත් ඇවිල්ලා පුළුවන් නම් ඕකම මාස්ටර් කරන්න. සංඥාවක් ගන්නා විට සක්මනේ සතියෙන් ඉන්නා බව දන්නා සතිය මේ එය විශාල බරක් පීඩනයක් කලකිරීමක් ලෙස දැනේ. ඒ ගැන සිහියෙන් බලා සිටින්න. බලා සිටින විට ක්‍රමයෙන් එම පීඩන ගතිය අඩු වී සැහැල්ලු බවක් සැහැල්ලු බවට පත් වේ. මේ ආකාරයෙන් විනාඩි 30ක් 45ක් අතර සම්මනේ දෙවි කලාවකින් සිත විදවස් නැවත කිසිම මේවකින් මෙහෙම සක්මන ආරම්භයේදී යටිපතුලට දැනුණු සියුම් බව රළු බව විනාඩි පමණ පසු පාදයේ පොළවේ වදින විට බර ගතිය උසවන විට සැහැල්ලු ගතිය මාංශ පේශීව පිළිම් දිගේ හැරීම ආදී ලක්ෂණ වල දැනීමට වෙනස් වේ. මේ ලක්ෂණ ගැන අවධානයෙන් බැලීමේදී වම් පසේ දැනීම දකුණු පාදයේ මම පය දැනීම දක්වන පය දැනීම ගමන් කිරීමේ හා හැරීමේ ක්‍රියාකාරකම් වලදී ඇතිවන දැනීම බොහෝ විට එකම ආකාරයේ බර සැහැල්ලු හැකිරීම නිවිහැරීම ආකාරයෙන් වන බව සිහියෙන් බලා සිටින්න. මේකදී අවස්ථා තුනක් වගේ නිකන් ඉතරයි ඉතලා අපි එක ආදී පතුලේ අත්දැකීම් දෙක ඉදිරියට ගියාම පස්සේ හිතවිලිත් එක්ක ඒ දෙන්න සමසම වගේ කටයුතු කරනවා කරින් වරින් වර වරින් වර යම් යම් දේවල් වල යම් යම් හිතවිල බරපතල දේවල් ආපුවම හිතේ කැළඹීමක් වෙනවා නැත්තම් පොඩි පොඩි දේවල් ආපුවාම ඒක කැළඹිල්ලකට ගණන් ගන්න නැතුව සත්‍ය ප්‍රවත්තගෙන යන්න පුළුවන්. ඒ බරපතල කැළඹීමේ අවස්ථාවල් එක විදියකට වාසියක් තියෙනවා. මොකද ඌ අපේ හිතේ තැම්පත් වෙලා තියෙන දේවල් හිතට පිටින් මොනවාක්වත් වැටෙන්නේ නැති වෙලාවට හිතේ ඇතුලේ තියෙනවා එළියට දාන. ඉතින් ඒක ලොකු කැතැසිස් එකක්. විරේචනයක්. හිතෙන්නේ නම් එමෙ එළියට දෙමිල්ල ඉවරයක් වෙන එකක් කියලා. <clears throat> කොච්චර දෝ එළියට එනවද? එහෙම වෙන්නේ නැහැ. දුවට බලන්න. යමකින් අපිට හිතවිල්ලකින් හරි වේදනාවකින් හරි සද්දකින් හරි එමෙ කරදර කරනකොට ඒක දිහා බලන් හිටියොත් ආයෙත් දවසේ ආයෙත් මතුවෙනවා. අර තරම් වෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙත් මතුවෙනවා. අර තරම් වෙන්නේ නැහැ. එන්නේ එන්නේ එන්නේ එන්නේ. ඒකේ තියෙන තීව්‍රතාවය එළන ගතිය එන්නේ එන්නේ එන්නේ අඩුයි. ඉතින් ඒක ඒ ක්‍රමයටම ස්වභාවයෙන්ම ගෙවෙන්න දුන්නොත් ඉවරටම ඉවරයි. එහෙම නැත්නම් ඒක යටපත් කෙරුවොත් ඒකේ ඇතුලේ බීජ වශයෙන් තැම්පත් වෙලා තියෙනවා, පෙන්ට් අප් වෙනවා. ඉතින් කොහෙන් පිට කරයිද දන්නේ. ඉතින් ඒව තමයි ඔය මානසික අසහන එහෙම නැත්නම් කැන්සර්, එහෙම නැත්නම් ඔය එක එක භයානක ලෙඩ කියලා එළියට දාන්නේ ඒව ඇතුලේ උද්දටම එකතු වෙලා කැකෑරෙනවා. ඒ භාවනාදී කොයි වෙලාවක හරි දුවට සමසිත පවත්වන වෙලාවට ඇතුලේ තියෙනවා එළියට එනවා. ඒ එළියට එන දේවලුත් එක එක නාගේ වෙනස්. එයා එයා ගොඩ ගහගෙන තියෙන දේවල් ටික එළියට එන පටන් ගන්නවා. ඉතින් අර එළියට එන වෙලාවේදී ඒකට nirupadrita එළියට එන දෙන්න නම් සදාචාරවාදියාට කරන්න බෑ. එයා හිතනවා ඒවා එකක්කා, ඒවා කෙලස් වෙලියට එන එක නපුරු දෙයක් කියලා. ඉතින් ආයෙ වෙනවට කරන්නේ ඇතුලේ හංගගෙන. ඉතින් ඒකකොට ඇතුලේ පැසව. ඒකට ඇත්තට මේ යෝගාවචරයෙන් මනාපෙන් තමයි ඒව ඇතුලේ කපඩා කරගන්නේ. භාවනාදී අවස්ථාව කමන එළියට යන්න. එළියට යන්න අරින්න උන්චි සුතමේ ඥානයක් තිබිලා බෑ. ලොකු සුතමේ ඥානයක් තියෙන්න ඕනේ. එළියට එන තරමට තමන් සුද්ධියටපත් වෙනවා. ගොඩාක් එළියට ආපු තැන සාරාණීය ස්ථානයක් වශයෙන් ගණන් ගන්නයි කියන්නේ. මගේ ජීවිතේ සුද්ධියක් ඇති වෙච්ච තැන කියලා. කෙලස් වැඩිම වගුරුවක තැන තමයි සුද්ධ ස්ථාන වෙන්නේ. ඉතින් අපි දැන් සුද්ධ ස්ථාන පූජනීය ස්ථාන කරලා තියෙන්නේ අනිත් පැත්තට. අඳු කුරුපත්තු කරන පරම්පත්තු කරන දැන් බුදුජානනාසේ දේශනා කළ තියෙන පැවිදි වෙන තැන, සෝවාන් වෙන තැන, අරිහත් වෙන තැන විශාල කේස් ප්‍රමාණයක් කළ තැන. අන්නේව සාරණීය ස්ථාන. ඉතින් ඒක නෙවෙයි ලෝකයා දකින්නේ. ලෝකයා දකින්නේ තමන්ගේ තියෙන කැතකුණු වහගෙන ජීවත් වෙන. ඒකට සමහරු පටලවා ගන්නවා ශිෂ්ටාචාරය කියලා. ඉතින් ඒ නිසා ඒ ඒ අත්තන්න ශිෂ්ටාචාරයේ කටුකොහලක්. නැත්නම් දන්නේ නැහැ මේ ශිෂ්ටාචාරයෙන් වැඩ ගන්න ඇති. ඒගොල්ලෝ ශිෂ්ටාචාරයට දාස්කම් කරනවා. වාල්කම් කරනවා භාවනා කරන එක නා භාවනා ඉදිරියට යනකොට තේරුම් ගන්නවා ලෝකයා තරසන්න පිනවන එක නෙමෙයි තියෙන්නේ මේ එළියට එන වෙලාවේ වමනේ කරලා විචේචනය කරලා එළියට දාන්න වඩමුකේ වහන්න එපා එළියට යන්න හරි ඉතින් ඒකට එන කවුන්ට් ආගියුමන්ට් එක තමයි නැත්තම් හිත කියන්නේ කිව්වරයක් නෑනේ කොච්චර කෙනෙක් හිත වෙනවනේ කියලා එන්නේ නැහැ යන්න යන්න යන්න යන්න ඒ ඉතිවල තියෙන නපුර අඩු වෙන පටන් ගන්නවා. ඉතින් මේකට බටහිර මානසික විද්‍යාවේ ෆ්‍රී ඇසෝසියේෂන් කියලා කියනවා. එහෙමද කවුන්සලින් කියලා කියනවා. කවුරු හරි ආගෙන ගිහලා ඔය කතා කරනවා. කතා කරනකොට ඒකේ එලිවෙන්න කාරණා විදිහට ඇහිලෙදී. මේකේ ලෙඩක් තමනොයි, වෙදක් තමනුයි, භාවනාමය බේතක්. එනිසා හරි ෂෝට් සර්කිට් එකක් තියෙනවා. හැබැයි ඒකට බුදුමාකාර පෞෂත්වයක්. බුදුමාකාර සෙල්ලක්කාර පුදුමාකාරකමක් රිස්ක් ලව කෙනෙක් වෙන්න ඕන දෙයක් වෙච්චාවයි. එළියට එන්න දෙන එක තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අන්තිමට වෙන්නේ අතන මෙතන අතන මෙතන නලියනවා කම්පන චංචල ඔක්කොම පේනත් මොන පද කතන්දර කිතුවත් හතර මහ ධාතුන්ගේ ක්‍රියාව විතරයි වෙදී. මොන જાතිය මොන වචන කියන්නේ කියත් උදින අතර මහ ධාතුන්ගේ ක්‍රියාව. ඒක කිව්වයි කියලා වැඩක් නෑ ඒක දැනගන්න ඕනේ. මේකේ ඇතුලේ තියෙන හතරමහා ධාතුන්ගේ හිත තියෙන තාක්කල් සතිය තියෙනවා. හැබැයි ඒක ලියලා හෝ කියලා ඉවර කරන්න බෑ. මේ ක්‍රියාකාරකම් පෙන්නන. ඒ නිසා නුගුරු සාමින්නාචේ ලියනවා යෝගාවචරයේ හතරමහා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. ඒගොල්ලෝ ඇවිල්ලා කතා කරන්නේ මම මේ පටවි ධාතුව මං ආවා කියලා. ඒ තද ගතිය පෙළලා යනවා, මෙලෙක් ගතිය පෙළලා යනවා. ආයු ධාතුව ආවම තෙරපණ ගති, දිගාරින ගති, පෙන්වනවා. ඉතින් යෝගාවචර දන්නවනම් මේ හතර දෙනා ගැන තමයි මේ කතන්දර ගෙතිල්ලක් තියෙන්නේ. ওই හතරෙන් එපිට මොකක්වත් නැහැ. ඒ නිසා ඕනේ නැටිලක් නටන්න ඉඩ දුන්නාම කොයි අරමුණේ හිත තිබ්බත් මූල කර්මස්ථානයේ හෝ මේ තියෙන ගොජේ හෝ තිබ්බත් Taman ඉන්නේ පුදුම ප්‍රමාදිකති. පුදුම එළඹ සිටීමකින් ඉන්නේ වෙනදී හොඳටම දන්නවා වෙනදී මගේ කියා ගන්නෙත් නැහැ වෙනදීට ඇඟිලි ගහන්න යන්නෙත් නැහැ ඒක දිහා බලාගෙන ඉන්නවා. නිින්දට වැටෙන්න දෙන්නේ නැතුව. හරියට ගඟක් අයිනේ තියෙන උටුවක වාඩි වෙලා ගඟ ගලන දිහා බලාගෙන. කිසි විදියකින් ගඟට හිංසා කරන්න එපා. මේ ගලන දෙයට බාධා කරන්න එපා. මේ අනාකූල ප්‍රවාහය ආකූල කරන්න එපා. ආකූල කෙරුවොත් අර පිටේන පිට දම්මන ගතිය නතර වෙනවා. නතරුනොත් ගෙදර යන්න වෙන්නේ අපරාධය එලිහිස් කරගෙන යන තුන මල්ල තාම ගැට ගහගෙන යන්න වෙන්නේ. ඒ නිසා ඒ විදිහට එළියට පැමිණීම බුදු කෙනෙක් ලෝකෙට පහළ වීම නිසා අපිට ඇතිවෙච්ච ලාභයක්. නැත්නම් ගෙදෙට එනකොට දොර හඬිපා. ඒක ගෙදෙට එනකොට උනතුරක් කරන්න එපා. ගෙදෙට එනකොට මුණට කියලා ගහන්න එපා. ඒකට යන්නන එක තමයි ඉතින් ඒක ලේසි නෑ. ඒක කොච්චරද කියනවනම් ඒ වගේ එළියට එනකොට ඒක දිහා බලනින්න ඊට කලින් බුදු වෙලා තියෙනවා. ඊට කලින් රහත් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි කරන්න වෙන හැම එකටම නම් ගණන් දෙනවා, කතන්දර ගොතනවා, අරකට අරක් කරන්න ඕනේ, මේකට මේක කරන්න ඕනේ කියලා ඉතින් පත්‍යයක් ඉල්ලනවා. පත්‍යයක් නෙවෙයි අන්තිම පෛත්‍යයන් තමයි සිද්ධ වෙන්නේ. මුදිය බලහින්න බෑ. බලන්න ඉන්නවනම් ඒ මනුස්සයා අශ්ලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳ පාඩම ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒක භවනා ජීවිතේ කෙලවරටම තියෙනවා. ඒ නිසා මේ පැමිණෙන දේ දිහා අර්ථකථන නොදී කතන්දර ගොතන්න නැතුව නම් කරන්න නැතුව මේක දිහා බලන් ඉන්නකට කියනවා ඇසත්තේ නමුත් අන්ධෙක් විදිහට හිටපන්. කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ හිටපන්. ඇහ කන කනනාදී දිව තිබුණට නොදන්න කෙනෙක් වගේ හිටපන්. අරකට මේක කරන්න ඕනේ මේකට මේක කරන්න කියලා ඥානෙ තිබුණට මෝඩෙක් වගේ හිටපන්. එහෙම නැත්නම් බැරිම නම් මලමිණියක් වගේ ඉන්න ඉන්න රින්දී. ඒක අපි හිතන්නේ අපි තමයි නෝන්ජල්කමක් කියන්නේ. ඉතින් උන්නෝ හරි කරන්න. කරම හැබදීම වෙන්නේ අර එළියට යන්න හදන කුණු ටික එළියට යන්න හදන ප්‍රවාහය බාධා කරනවා. ඒක එක පැත්තකින් අපිට මේ සදාචාරවාදී කියලා උගන්වපු ශිෂ්ටාචාරය විසින් උගන්වන ලද දෙයක්. ඩිසිප්ලිනේරියන්. මේ ඉබේ පහළ වෙන දේත් ජාතකය උගන්වනවා. උට යන්න අරින්නයි තියෙන්නේ. පුළුවන් තරම් එළියට දාගත්ත තරම් හරි සෑහලුවක් තියෙනවා. ඒක එන්න දෙන්නේ නැහැ. ඒක වහනවා. ඉතින් ඒ නිසා නොවහන්න නම් ඒකට ලෑස්තිලා යන්නේ කැර වෙන ක්‍රමයක්. ඒකයි මේ කමඨාන් සුද්ධ කිරීම ඉතාම වැදගත් වෙන්නේ. ඉතින් ඒ සඳහා තමන්ට වැටෙන ටික ඉදිරිපත් කරන්න ඕනේ. ඒකට හිතිච්ච දේවල් නෙවෙයි, තමන්ගේ අර්ථකථන නෙවෙයි, සිද්ධ වෙච්ච දේ සිද්ධ විදියට සිද්ධ වෙච්ච තාට හෙලි කරොත් පොදු කමඨාන් සුද්ධ කිරීමේ ළඟ ඉන්න අයගෙත් බඩ විරේක වෙන්න පටන් ගන්නවා. ඒක නාගේ විතරක් නෙවෙයි. අහලා පහලා ඉන්න අයටත් ඒක විරේක වෙන්න පටන් අර ගන්නවා. තේරෙනවා අපි භාවනා කරනකොට අපි ඒකට සුදුසු මානසිකත්වයක් එහෙම නැත්නම් සූදානම් මනසකින් ධානය නැත්නම් මේ අපි පව් අසාගෙන මේ ලෝකෙට පෙන්වන්න හදන ගමනක් යන්නේ. දැන් අපි අමීගා පුතා සක්මණේ පසු පරයන් භාවනාව සඳහා වාඩි මම දැන් මෙතන කියා මෙතර වාඩි වූ ඉරියව්වට ගිහින් සිටින කෙනෙක්. කයේ මට දැන් දැනෙන්නේ මොකක්ද කියා සිතින් බලන්න. වාඩි වූ පිටිපස බාහුවේ වැඩිම සහ අගලේ ගැස්ම බොහෝ විට ප්‍රකටව දැනේ. ඒනු අගලේ ගැස්ම වඩා මතකයි. ඒ ලෙස සිටින මුතු බලා සිටිනවා. එසේ ටික වේලාවක් ඉන්නා විට ආශ්වාස ප්‍රශ්වාසයේද සියුම්ම දැනේ. ආශ්වාස ප්‍රශ්වාසයට වඩා ආශ්වාසයේ ප්‍රශ්වාසයට වඩා දිගේ. ටික වේලාවක් ඒ දෙස බලා සිටින විට එය තව තවත් සියුම් වී යයි. ආශ්වාස ප්‍රශ්වාස සියුම් වන තරමට ශරීරයේ බවපත් වේ. මෙසේ දැනීම ඉතා අඩු අවස්ථාවකටපත් වූ පසු එය දෙයක් දෙසට අවධානය යොමු නොකර සමස්තය දෙස උහි බලා සිටිමි. තත්පර කීපයකින් ප්‍රද ස්පන්දය හෝ හුස්ම නැවත සිවීම ප්‍රකට ප්‍රකට වේ. සමහර අවස්ථාවල ප්‍රද ස්පන්දයට සමානව ශරීරයේ සිවීම වැනෙන බවක් දැනේ. එය සතියට බාධාවක් නොවේ. අවශ්‍ය නම් උත්සාහයක් දරා පැවැත්වීම නැවැත්විය හැකියි. 4 කර සිතුවිලි පැමිණේ. බොහෝ විට සිතුවිලි සතියට යටත් සිතුවිලි සතිය යට කරගෙන යන අවස්ථාවක් ඇත. සක්මන් භාවනාවේ විස්තර විස්තර කළ ආකාරයේ උපක්‍රම කරමින් සතිය නැවත පිටුවීමට උත්සාහ කරමි. විනාඩි 30ක් පමණ මෙසේ සිටන විට ශරීරයේ නොයෙක් වේදනා ප්‍රකට වේ. මෙහිදී මෙම වේදනා කොයි විදිහටද දැනෙන්නේ දැයි සතියෙන් බලා සිටිමි. විවිධ ස්ථානවල දැනෙන වේදනා විවිධ ලෙස ප්‍රකට වේ. සමහර විට පොඩි කිරීම ලෙස, සමහර විට තලන ලෙස, සමහර විට විශාල රස්නයක් ලෙස, පිච්චෙන ලෙස ආදී විවිධ ආකාරයෙන් වේදනා ප්‍රකට වේ. වේදනාස්යෙන් හුස්මද, කඩවතේ ගැස්මද දැනේ. ඔය අතරතුර සිතින් හිත පැමිණේ. මේ ආකාරයේ විවිධ අරමුණු විවිධ අරමුණු ආවත් අඛණ්ඩව සතිය විවිධ අරමුණු තුළ පවත්වා ගැනීමට උත්සාහ ගනිමි. දෛනික කාර්යවල සක්මන් කිරීම. දෛනික වැඩ කටයුතු එනම් නිින්දේ නවතීම, දත් නැදීම, කැසිකිලි කැසිකිලි යාම, වස්ත්‍රයේ ගමන් කිරීම, මෝටර රථයේ පැදවීම, පරිගණකීය වැඩ කටයුතු කිරීම, ළමයින් සමග කටයුතු කිරීම ආදී දේවලදී තත්පර කිහිපයක් වශයෙන් සතිය යුක්තව කටයුතු කිරීමට උත්සාහ දරමි. බොහෝ විට ශරීරයේ දැන් තියෙන්නේ කොහොමද? දැනෙන්නේ මොනවාද යන කාරණය දෙස ගැන අවධානය පිහිටවමි. මෙම සතිය පිළිබඳ ආකාරයේ පවතින අරුපාඩු පෙන්වා දී තවදුරටත් සතිය වර්ධනය කර ගැනීමට උපදෙස් ලබා දෙන සේක්වා වහන්සේට දෙවන් සන්නයි. ඒකට කෙටි ප්‍රකාශයක් නැත්තම් අම්බින්නේ නැ කිව්වෝ කය තියෙන නිවන් දැකලා හිත කයත් තියෙනක ඉන්නකන් නිවන් දැකලා හිත කයෙන් පිට ගියොත් කක්කා එනිසා මොන විදියට හරි දවසේ තමන්ගේ කයත් එක්ක හිත වැඩිපුර ඉන්නවා කියලා කියන්නේ බහන වැඩ. ටිකට බලන්න පුළුවන් තරම් මොන දන්න දහංගටයක් දාලා දන්න උපක්‍රමයක් දාලා මේ මොනවා තිබුණත් පුළු පුළුවන් තරම් දුක් වේවා සැප වේවා මොන දේ දැනුණත් ලැබෙ දැනෙන දේ කයි ඇයින දේ එක සාදර වෙලා හිටියෝ ඉතින් නිවන් තමයි. ඉන් එපිට තොරතුරු හොයන්න ගියොත් ඉන් එපිට වෙන කායය අහන්න ගියොත් උපකරණ බලාර්ථනා කරොත් වෙන දේවල් ප්‍රාර්ථනා කරොත් ඉතින් එතකොටම අරගේ තියෙන අර නිර්මල ගතිය නැති වෙනවා. නිසා කයටම හිත දීලා ඉන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක කරන්න බෑ ආධුනිකයර. ආධුනික හැම වෙලාවෙම කයත් එක්ක අමුතු ප්‍රේම සම්බන්ධයක් තියෙනවා. දක්ෂ වේගන එනකොට වෙනකොට යාට තේරෙනවා අතරමඟදී මේ කයට ඉද දුන්නොත් කය වැඩ කරගන්න හැටි දන්නවා. අපි මේ කය හුරුතල් කරලා තියෙනවා. මට හතර පහට වැඩ කාර්යය දීලා එක එක දේවල් වලට ඒජන්තලා දාලා එක එක දේවල් උපකරණ හදලා දීලා ඒක දේවල් හදලා එතකොට වෙන්නේ හොර ප්‍රශ්න නෑ වකිරුවට හැබැයි තමන්ගේ දෙයකට මුණ දීමේ ශක්තිය, හැඩ ගැහිීමේ ශක්තිය මේ උපකරණ පහසුකම් නිසා වැඩෙනවනම් ඒක කාල කන්නකම. ඒක විනාශයක්, කාබන් සිනරියම. ඒක නිසා භාවනා ජප කරන්නේ පුළුවන් තරම් බලනවා. කයත් එක්ක ඉන්න. එසා කියන්නේ කය නිවන් දැකලා තියෙන්නේ හිත කැමති නෑ නිවනට. හිත කැමති නම් කියන්න තියෙන්නේ කයත් එක්ක හිටපන්. ඒක සඳහා අපි සාමාන්‍ය බුද්ධිය අපි පාවිච්චි කරන්න ඕනේ. හිත පැත්ත එක්ක ඉඳ කයට මොන මොන දේ කරලා දෙන්න. ඉතින් අද මිනිස්සු ළඟ නැතිම දේ තමයි සාමාන්‍ය බුද්ධිය. ඉතින් වැඩියෙන්ම තියෙන දේ සාමාන්‍ය බුද්ධිය කියලා කියන්නේ. මොකද එකෙක් ළඟවත් නැහැ. එක්කයක් ළඟවත් නැහැ. මොනවා හරි වෙච්ච ගමන් තව කෙනෙක්ගෙන් අහන්න. ඒ නිසා කියනවා මේ විභාගේ පෙළ වෙන්නේ කොපි කරන්න කියලා. අනුංග දේවල් කොපි කරන්න. කාටවත් කොපි කරන්න ඕනේ ඒ තමන් ළඟ තියෙන ඒ පොටෙන්ෂල් එක නැත්නම් පොසිබිලිටි එක ඒක දැක්කත් ඇති කියලා මම හිතනවා මම කියනවා මට මේකෙන් ඒ සම්පූර්ණ සුවේ මේක ඇතුළේ තියෙනවා කියලා දන්නවනම් දැන් නිවන් දැකලා වගේ තමයි ජීවත් වෙන්නේ ඉතින් නිවන් දැක්කයි කියලා අංගෙන්ද ඔක්කත් එහෙම නැත්නම් වැසීතෙන්ට ඔක්කත් මොකොත් ඕනේ මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලේ දුර්ලභ manussත්ව ප්‍රතිලාභයක් ලැබිලා මේ දුර්ලභ ක්ෂණ සම්පත්තියේ ඇත්ත එක්ක මම ඉන්න පුළුවන් ගතිය වැඩෙනවනම් නැත්නම් මේ කයට ප්‍රේමේ වැඩෙනවනම් නැත්නම් මේ කයට සාදර බව වැඩෙනවනම් අන්නේ සඳහා ක්‍රමසහ විදි ඕන කෙනෙකුට මේ පැත්තෙන් බැලුවොත් හොයන්න පුළුවන්. අත්තිකේහි උපඥාතෝ මග්ගෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන කරන් තියෙන එක නම් ඒකට මාර්ග ක්‍රම රාශියක් තියෙනවා කියන්නේ. නැත්නම් අපි දන්නේ නැත්නම් භාවනා කරනකොට මොකද්ද කරන්න ඕනේ කියලා මෙන්න මෙවුව වෙන්න ඕනේ මෙව වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා තියෙනවනම් ඉතින් එවනම් ඉතින් අර ස්වභාවික විවරණයට ස්වභාවික ගලණය සම්පූර්ණ බාධා කරනවා චින්තාමේ ඥාන නිසා සහ ව්‍යාපීතානේ දැනුම නිසා මේකට කියන්නේ බොඩි නොලෙජ් කියලා. එකකින් අහන්න මොකද්ද කරන්නේ? එතකොට එයා දන්නවා. ඒ නිසා මනුෂ්‍ය ප්‍රතිලාභය අත්පටිලාභය ලැබීමම විශාල පෙරකල බිම් මහිමයක්. ඒක කාලකන්ණිය කියලා හිතන්නත් එපා. ඒකට අර මේ ජග් ගහන්න ඕනේ කියලා හිතන්නත් එපා. ඒ නිසා ලොන්තරම් බලන්න ඒ එදින්දා කටයුතු කරනකොට ඔය ලියලා තියෙන දේවල් වලදී කොච්චර දුරට තමයි තමම විශ්වාස කරනවද? එක මැස්සෙක් නෑ වැඩිට උදව් කරා. උදව් කරන්නේ තමන්ගේ ඒ තමන්ගේ ශරීරයත් එක්ක තමන් ගත කරන එකේ තමයි තේන්චා Taman ඒක කරලත් අදාබන විතරක් නෙවෙයි පුළුවන් තරම් මේ කන්න අයටත් කියලා දෙන්න. මේ ශරීරයේ උරතල් වෙන්න ගත්තොත් කිලෝරක්ම නැහැ. ඒක කිසිම උරතලක් නැහැ. බැමිණි දුක් වෙනදයි සිද්ධ වෙන තියෙන දේවල් තමයි වෙන්නේ. ඒක මුණ දුන්නා වගේ මොනක්වත් දෙන්නේ. කියනවා යකා තමයි. නමුත් යකා ඔය කියන තරම්ම කළු පාට නැහැ. ඇවිල්ලා බලනකොට උගා කාගෙන ඉන්න පුළුවන්. කාට හරි කියපු ගමන් ඔක දතුත් ඇවිල්ලා කළු පාට වෙලා ඇඳගත් රතු පාට වෙලා යකා යකා වෙනවා. ඔය කිසිම යකෙක් යකෙක් නෙවෙයි. ඒ නිසා ඔය විදිහට මුණ දෙන්න මුණ දෙනකොට විශ්වාසයක් එනවනේ. මේක ගැලුම්කාරය මම විතරයි කියන. ඒක තමයි සෝවන් වෙනවා කියන්නේ. අපි කප්පසාදයක් පහල වෙනවා. දෙවෙනිකොට මොනවත්ක්ම මේක කරන්න දෙයක් නැහැ. මම මේ කරගෙන යන වැඩේමයි. මන්ට මේක විශ්වාසයි. මම දන්නවා ඔහේ ගියත් මගේ ඇඟ තියෙනනේ මාත් එක්ක. මගේ හුස්ම තියෙනනේ මගෙත් එක්ක. ඒකත් එක්ක මම යනවා කියලා විශ්වාසය ආවට පස්සේ කැඩෙන දේවල් වෙනවා. ඇහැල හැපිලි වෙනවා. නමුත් ඒ අර විශ්වාසය නිසාම කොච්චර පයින් ගියවත් උතුරු කට්ටට උතුරට හැරෙන ගතියක් තියෙනවා. අන්තිමට තේරෙනවා මෙයා කොහොම කෙරුවක්ක. ඒ දේ බාර ගන්න කැමති, කයත් එක්ක ඉන්න කැමති. අන්නේ ගතිය තියෙනවා නම් ඒක නා ඔහේ හිටියත් ඒ දෙකලාවක ජීවත් වෙන්නේ තිබුණ තරමට කක්කා ගාගන්නේ. මේකකින්ම බේර ගන්න තමන්ගේ කයත් එක්ක ජීවත් වීම හරහා ලැබිච්ච මනුස්සත්වපත් ලැබේ අගේ කිරීමක් කියලා තමයි මේකට කියන්නේ. ඒ නිසා පුළුවන් තරම් බලන්න. මේ කය ඉරියව්ව ඒක මේ භවනාය ලැබෙන එකක් නෙවෙයි. මොකද මේ ඒ ශරීරය එහෙම නැත්නම් මේමයි කියන්නේ. අපි තාම බරපතල වැඩ කරන වෙලාවල් තියෙනවා. ශල්්‍ය කර්මයකට සම්බන්ධ වෙලා ඉන්නවා. එහෙම නැත්නම් කාර් කඩ් ඩ්‍රයිව් කරනවා. එහෙම නැත්නම් සූක්ෂම වැඩක් කර කර ඉඳලා තියුණා. හිත නිතරම බලනවා. මට බඩගින්ද මට නිදිමතද මට වතුර බාන වැසීල් කරන්න ඕනද කැසිල් කරන්න ඕනද. ඒ විදිහට මේ පරිණාමයේදී ඉන්ටරොසෙප්ෂන් එකක් යනවා. කොච්චර සීටස් කරකලා. ඒක භාවනා කරලා අපි ගන්න. ඒක manussත්ව පැටලාවේ පැකේජ් එකේ තියෙන එක. ආය ප්‍රොප්‍රියෝසෙප්ෂන් කියලා ඉන්න ඉරියව්ව. අපි ඉන්නකොට හිරි වැටෙන ගති පේනවා. ඒ කියන්නේ ඇඟ මේ ඉරියව්ව හරි නෑ කියලා බ්‍රේන් එක නිතරම චෙක් කරන. චෙක් කරනකොට කරනකොට පේනවා මේ මේ ඉරියව්ව ඉන්න බෑ නැත්නම් මේ ඉරියව්ව තපයි. කියලා ඉරියව්ව පරීක්ෂා කරන ගතිය. ඉතින් මෙවුවා පොඩි ළමෙක්ගෙත් තියෙනවා වයසක අයෙක්ගෙත් තියෙනවා කාටත් තියෙනවා. මේ සතිය මෙව හොඳට කැඳේ ගලබිරලෝගේ බේරන පටන් ගන්නවා බේරලා පෙන්නලා දෙනවා. මේක ඔබ භාවනා කරපු නිසා වෙච්ච එකක් නෙවෙයි. ඊට ප්‍රස්තාව දුන්නොත් මේ කය නිවන් දැකලා තියෙනවා. සබ්ලුවන් විදියට දන්න ක්‍රමයට කයත් එක්ක යාළු වෙලා කයත් එක්ක නැත්නම් කයට සලකලා එහෙම නැත්නම් මේ ඕලාරි ගත්ත ප්‍රතිලාභයත් එක්ක පුළුවන් තරම් ගතකරනද ඒක වලක් කණ්ඩ මෙලෝ කෙනෙකුට බෑ. මොනම බාධකද? ඉතින් අපි කියනවා නම් මේ මට වැසිකිලි යන්න ඕනේ යන්න විදියක් නෙමේ බබාන්ටමයි කිය. අපි දන්නේ නැති ලීඩ වගේ කියනවා. අද තියෙන ලීඩ ඔක්කොම එවුවා. අවශ්‍යලාට මල මුත්‍ර බහ කරන්න තිබුණා. උදම් බලවෙන්නේ මුලදී. මම දෙයක් කරන්න විදියක් නැහැ මොකද අපි සිවිලයිස් වෙලා. ශිෂ්ටාචාරය. ඒකට අපිට ඩැමේජ් එකක් කුස්සියක් වෙනවා. ඒකට යනකොට වැඩි වෙලා. ඒ අශිෂ්ට මනුෂයා කියන මනුෂයා මොනක්වත් තියාගින්නේ ඔක්කොම එතන එතන ඉවර කර ගන්නවා. ඔය ඉරියව්ව පිළිබඳ කාටවත් වග වෙන්නෙත් නැහැ. මං කියන්නේ එහෙම ඇබ්‍රිජිනස් ඇබ්‍රිජිනස් ලවෙන්දී කිය. මත ඇතුලේ ඔක ඉන්නවා. රෙප්ටිලියන් ඔය ඇබ්‍රිජිනල් මිනිහා ඉන්න ඇතුලේ. කියනවා නිතරම ඔය ඉන්න අනුන් බව පාඩ යන්නේ ඔය උඹ අනුන් තන තන හදන්නේ. ඕක හරියන්නේ නැහැ. උඹයි මාත් එක්ක නිතරම ඉන්නේ. ඒ නිසා මේ කයත් එක්ක ෂේප් වෙලා හිටපන්. ඒක තේරෙන්න මිනිසෙකුට තේරෙන්න අවුරුදු 35ක් ජීවත් වෙන්න ඕන කියන කයත් එක්ක. එතකොට තමයි යාළුව තේරෙන්නේ මේක යාළු කරගෙන කරගත්තේ නැත්තම් වැඩි කචා. ඒ නිසා ඒකත් එක්ක පුළුවන් තරම් කයත් එක්ක පුළුවන් තරම් යාළු වෙලා ඒකට නිකන් මේ කෝවිලකට වගේ පන්සලකට වගේ සලකන්න. තමන්ගේ ශරීරෙට කෝවිලකට පන්සලට වගේ සලකලා පිසිදු තියාගෙන ඉන්නේ තියාගෙන ගා නිකන් ජොඩියේ ඉන්න. මොන වගේ කීම් තිබුණා. මේක හරියට තියාගන්න තෝ කරන හැම වැඩක්ම අඩලට යනවා. ඒ නිසා ඊතර ප්‍රධානිය. ඒ නැත්තම් ගෘහ මූලික වෙන වැඩක් කරනකොට වැඩමුළු නායකයා. එයා දැන් නැත්තම් තමන්ගේ කය ගැන මේවා කරන්න. අඩලට ඉඳගෙන වැඩ කරන්න ගත්තොත් වැඩිත් අඩලේ ආදර්ශයකුත් නැහැ. ඒ නිසා මේ පොදු අදහසක් ඉදිරිපත් කරේ කය ගැන ඉන්න තාක්කල් ලියලා තියෙන තොරතුරු ගොඩක් ලියලා තියෙනවා. ඒකට පක්ෂව ඒ තාක්කල් තමයි නිවෙන කියලා හිත අහිතට දාන්නේ. අපිට තා තියෙනවා එම්ලා විනාඩි 15ක විතර කාලයක් කාට හරි ප්‍රශ්න වශයෙන් හෝ එතන තමයි කියපු දේවල් පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමේ විස්තර විභාග තියෙනවනේ මෛත්‍රික අන්තරමාස සිතේ සිතුවිලි ඇතිවෙන ඒවා පිටට එනකොට පස්සේ හැදෙන කෙරුවට පිටවෙන්න ඉඩ දෙන්න ඕන කියලා මේ සිහියෙන් අවබෝධයෙන් යුක්තව මේ ස්වාමිනාස් දැසිතේ ඇතිවෙන සිතුවිලි කියනවා අතරක් අයින් කරනවා කියවා අයින් කරාට අපෝල සිතුවිලි ආ හිතේ තියාගන්න කියනවා අපෝ හිතේ තියෙන කුල නේද ස්වාමිනාස් ඒක අපිට අපි කවදාකවත් එන්න තියෙන හිතවිලි ගැන හෝ ආපුව බලන්න මේ ආපු දේ විතරයි බලන්න. ඒ නිසා ඒක ගැන පරිශනාවක් කෙරුවොත් පරිශනාවක් කෙරුවොත් 95කට වැඩි හිතවිලි එන්නේ හිතන්නේක් නැතුව අයාල යන්නේ. ඒවට කියනවා thought without a thinker කියලා. හිතවිල්ල බාටපත් වුණාට පස්සේ අපි පශ්චාත්තාප වෙන අපරාධි මගේ හිතේ අන්න අච්චර පහත් හිතවිල්ලක් ආවා. අච්චර උසස් හිතවිල්ලක් ආවා මට ඒක අල්ලගන්න බැරි වුණා කියලා. නමුත් මේ එකක්වත් මගේ වහලනකින් නෙවෙයි එන්නේ. ඉතින් ඒ නිසා මේව ගැන ගණන් කරන්න යන මිනිහා මගේ කියා ගන්න යන මිනිහා මම කියා ගන්න මිනිහා ආත්මය කරගන්න මිනිහා බුද්ධම සදාකාලික සැප දුකේ තමයි ගත කරන්නේ. ඊට 95ක්ම හිතවිලි මගේ නෙවෙයි ඒකට පොතක් ලියලා තියෙනවා thought without a thinker කියලා. සයිකියාට්‍රිස් කෙනෙක් ඒක හොඳටම බණ භාවනා කරපු කෙනෙක් ටිප්ස්ටයින්ගේ පොත කියලා බලන්න අපි අහා කියන්නේ නයි රෙද්දාස්සේ දාගෙන කණක් කයම වෙන හැම හිතවිල්ලකටම උපෙන් දාතික ලියනවා දුක්ඛන සාතික ලිවල තාත්තා මම නෙවෙයි. ගෑණි වෙන මිනිහෙක් එක බුදියාගෙන හම්බෙච්ච දරුවෝ. ඉතින් මට උපත පඩදාග කියන්නේ ගියාම වැඩි කචල්. ඔහොම කියනකොට නම් තේරෙනවා. ඒ කියන්න හොඳ නැහැ කියලා කියනවා. ඒ දරුවා හම්බුනාට හැම දරුවෙක්ම ජාතක දරුවෝ නෙමෙයි. අවජාතක දරුවෝ. ඒ නිසා ඒව දිහා බලන්න බලාගෙන ඉන්න එකකවත් වගේ කියන්නේ නැහැ. ඒ නිසා තව ගොඩක් තිය එන්නත් ඉඩ තියෙනවා. ගිය ප්‍රමාණය දන්නෙත් නැහැ. කොයි එකාවත් ඕකනම් අපේ පිහිටීම. කොයි එකාවත් අපි මේ දැනුණට විඤ්ඤාතේ විඤ්ඤාතමත් තන්. ඉතරයි. ඉතිවිල්ලක් ඇවිල්ලා ගියා. ඉන්නේ හාට මොනවත් නැහැ. ඒක හොඳ නරක හිතවිලි මොනවත් හොයන්න ගියොත් ඊ ගාවටින චිත්තක්ෂණේ වල්මත් වෙනවා. ඊ ගාඩ චිත්තක්ෂණේ තවදුරටත් අපිට සතියේ නෑ. ඒක ආපු හිතවිල්ලක් අමාරා කරන්න ගියොත්. ඒකට කියන්නේ රීගගිටේෂන් හරක් වගේ දවල්ට කාලා හන්දෑවට ගහක් කැටලා ඉදන් ඔය අමාරක් අයිද. අර ආපු හිතවිලි ආයෙ අමාරක් කෑම තමයි කරන්නේ. ඒක නිසා බටහිර මානසිකත්වයේ මේක ගොඩක් මේ ආසියාකරට වැඩිය හයිලයිට් කරා. ඒ නිසා බටහිර අත්තු චින්තනයේ බරයි කියලා කියනවා. ආසියාකරය ඇත්තෝ හැඟුම් වලට බරයි කියලා කියනවා. ඒකේ ඒ රානේ ඩෙකාට් කියන පළවෙනිම චින්තකයා කිව්වේ ergo cogito sum. I think therefore I am. මම ඉන්න බාර තියෙන අඩුම ලකුණ තමයි මම හිතන්නේ. හිතවිල්ල කියන්නේ මම. ආසියාකරේ ඒක ගණන් ගත්තේ නෑ. ආසියාකරේ නොබෙල් ප්‍රයිස් හම්බුනේත් නෑ මොකක්වත් නෑ. ඔබ නොබෙල් ප්‍රයිස් ටික බෙදාන කාගෙන ඉන්නවා. අපිට ඕනෙත් නෑ. කිසිම දෙයක් අපි හිතන්න යන්නේ නැහැ. අපි හැඟුම් වලට බරයි ටිකක්. ඉතින් ඒ නිසා මේ එක එකනාගේ චින්තන දිහා බලනකොට කියන්න පුළුවන් එයා බටහිරට බරද ආශාකරයට බරද කියලා බටහිරට බර එක්කන ඔය හිතවිලි වලට තමයි දැන දීලා තියෙන්නේ. ඉතින් ඒකෙන් අසීමිත පිළීමකට පෙළෙනවා. අවජාතක වෙන හැම හිතවිල්ලකටම මේ හදන්න හදන, චර්ච දෙන්න හදනවා. මේ කවදාකවත් ඉවර කරන්න හම්බෙන්නේ ඒ නිසා තමන් එන හිතවිල්ලට එන්න දෙන්න එන හිතවිල්ල එන්නේ හේතු අප්‍රත්‍යමුත් නෙවෙයි දිවෙන්නාච අපි ඔළුවට දාලත් නෙවෙයි බණ භාවනා කරන සම්මත බ්‍රාහ්මණයන් විසින් අපේ ඔළුවට දාලත් නෙවෙයි එහෙම නැත්නම් හිතිල් කියන්නේ ආත්මයක් නෙවෙයි නිසා මේ හිතවිලි එන මේ චිත්‍රපටශාලාවේ අයිතිකාරයා වෙන මම බලාගෙන ඉන්නවා මේ හිතවිලි දිහා බලන්න ඉන්නේ මොකටද? මේවා කිසිසේත්ම පසුබිමට අදාළ නැතිව ඉන්නේ. අන්න ඒක දැනගත්ත දවසේ පේනවා අනේ සංසාරේ මිනිස්සු පුදුම විඳවිල්ලක් විඳවනවා. හිතවිලි වාචික ක්‍රියා කායික ක්‍රියා. කායික ක්‍රියා වාචික ක්‍රියා බෙදා ගන්න ඕනේ. ඒක ethical ධර්මයක්. හිතවිල්ල ethics නෑ. ඒක ඇතුලේ වෙන්නේ. ඉතින් ඒවට මේ මානසික <coughs> මානසික රෝග කියලා කියන්නේ. මානසික රෝගයක් වෙන්නේ කායික මානසික වාචික දෙක හොඳට දැහැෙන්න ඉක්මවගෙන මේකට යන්න දුන්නොත් කායගත උන්නේ ඇත්තට Tamanne Tamange මේ ඇනලිසිස් එක කරගන්න පුළුවන් නැත්තම් Tamange මේ කවුන්සලර් කෙනෙක් වෙන්න පුළුවන් එනිසා සත්‍ය වඩන කෙනාට අන්තිමට ආයේ කවුරු සයිකියාට්‍රිස්ට් ලබන්න ඕනේ තමන්ගේම ඒක ඇනලයිස් කරගන්න පුළුවන් නම් සමහර වෙලාවට මානසික අසහන තියෙන කට්ටියට ඒ වුණොත් එහෙම ඉතින් ඒක ටිකක් ඇග්‍රවේට් වෙන්න බලන සතියෙන් ඕක ටිකක් මං කරලා දානවා. ඉතින් එතකොට කොතෙන් කොතෙන් යනකම් තමා විශ්ීම තමන්ගේ හිතුවිලි යන්නත් කරන්න පුළුවන් කොතනින් එහාට පිටගෙනගේ සාධන පිට බලන්න ඕනද කියන එක මෙඩිටේෂන් ඇන් මෙඩිකේෂන් කියලා ප්‍රශ්නයක් තියෙනවා. බටහිර ලෝකෙට ඒගොල්ලෝ කියන්නේ මේ බයිපෝලා වගේ ඒගොල්ල හඳුනා ගන්න රෝගේ තියෙන කට්ටිය භාවනා කරන්න යන්න එපා. එතකොට ගොඩක් එන්නේ මනෝ විකාර, සිසොෆිනියා තියෙනවා භාවනා කරන්න යන්න එපා. ඉන් පල්ලෙහා ඒව දෙකේ භයානක මානසික අසහන කියලා තමයි ලයිස්තුකල තියෙන්නේ. අනිත්‍ය වතියේදී භාවනා කරලා අයින් කරන්න පුළුවන්. හැබැයි ඒකට අර <clears throat> ලෑස්තිලා යන ගමන තමයි වැදගත්. යම් සංස්කෘතික සමාන අවස්ථාවක් දෙකක් තියෙන දෙයක් තමයි මේ ඒක මම එක්කෙනා දැන් වේගෙන් මේසට ගහනවා නැත්නම් පයින් ළඟ තියෙන දෙයට ගහනවා යෝගේ නැහැ. වෙන කවුරුත් අනේ මුද්දෙද්දී. ඒත් අර වගේ දෙයක් හිතුවේ ඉඳ වෙලාවලදී ඒවට ඒකට ප්‍රතික්‍රියා දැක්වීමක් වශයෙන්ද නැත්නම් ඒවා තරගම වෙනකමක් වශයෙන්ද ඒ වගේ මේ නැත්නම් කෑ ගහන වෙලාවල් ඒ වගේ හැම හැම අවස්ථාවල් නිරීක්ෂණය කරලා තියෙනවා. වෙන තමා විසින්ම මේ වගේ විකෘති ක්‍රියාකාරකම් කරනවා. ඒක හුඟක් කලාවට විස්තර වෙන්නේ ඔය ෂිසොෆෙනික් එහෙම නැත්නම් බයිපෝලා වගේ තමයි. ඒ වෙලගත් හොයාගත්තාම භූතෙක් ගැහුවා. නැත්නම් ඌණියම් කරලා යකෙක් ගහලා කිව්වට තමන්මයි කරන්නේ. ඒ කරන වෙලාවේ ඒක පැත්තක ඉන්නේ. ප්‍රතිඵල දකින්නකොට භයානක දෙයක් වෙලා පිට කෙනෙක් නැහැ. යාමයි කරලා තියෙන්නේ. ඒ ඇනලිසිස් වලින් හොයලා පෙන්නලා දෙන්න පුළුවන්. එයා වෙන මොකක් හරි එකකින් දැඩි ආතතියක ඉන්න කෙනෙක්. ඒ නිසා සාමාන්‍ය විශ්ව ජීවත් වෙන්න ගියාට අර ආතතිය එලි දක්වන. එලි දක්වන වෙලාවේ අස්වාභාවික ක්‍රියා සිද්ධ වෙනවා. ඒ මං 77 78 79 ඉන්න වෙලාවේදී ප්‍රොෆෙසර් කේන් ජයතිලකගේ වයිෆ් ඇට් අපිට හිටියා ඉඳලා කියනවා ඒ එයාගේ ඉස්කෝලේම ගෑනු ළමයෙකුට අක්කයි නංගි දෙන්න ඉස්කෝලේ ගියා. ඊපස්සේ අක්කා ඉස්කෝලෙන් අස්සුණා. අසුනට පස්සේ ගෙදර තනියම ඉන්නේ අමල තාත්තලත් නැහැ. ගෙදර තනියම ඉන්නකොට හාල් එකට මේ ගල් වැටෙනවා. පිරිසමල්ලා බලනකොට ඒකේ ගල්. ඉතින් භූතෙක් මේ පැත් ජයතිලක පැට්‍රිෂා වෙන්න දෙමළ එකනේ. එයා කක්ක පිළිගන්නේ. එයා ඇනලයිස් කරන එකමයි කරන්නේ. එයා හිතනට ඉස්කෝලේ ගිහිල්ලා එයා මේ ඉස්කෝලේ ඉස්පාතලක් වොලිබෝල් කණ්ඩායමේ නායකයත් එක්ක පොඩි ලව්ව ෆෑ එකක් තිබිලා තියෙනවා. අර ඉස්කෝලේ යන්න බැරි වෙන නිසා ඒක කැඩිලා දැන් නංගිට ඉස්කෝලේ යන්න බුණා මට යන්න නැහැ කියලා ඒ තියෙන සප්‍රසිච්ච එක තමයි එළියට දාන්නේ. ඉතින් හොඳට ඇනලයිස් කරලා මෙයා කිව්වලු අම්මට තාත්තට කතා කරලා මෙයාට කියන්නේ නංගිට බත්තයක් කරගෙන යන්න කියලා නංගිට කියන්නේ කිව්වලු පන්ති පන්තියෙන් පස්සේ වැඩ ටිකක් දාගෙන අක්කා බත්තේ ගෙන දෙනකම් ඉන්න කියලා. අර බත්තේ ගෙන යන්න කියලා පස්සේ අරක නතුන්ගේ. දෙකේ කනගේ තියෙනවා මේ රිප්‍රෙස් වෙනවා කියලා එකට කියන්නේ. ඒ රිප්‍රෙස් වුණාට පස්සේ ඒක පාරට එළියට දානවා. එළියට දාන එක ආවේශ වෙලා. ඔක්කොටම වෙන්නේ නැහැ. සමහරෙකුට එහෙම වෙනවා. ඒක ඇනලයිස් කරලා බලනකොට ඇතුළෙන්මයි Tamanට හානි කරන දේ තමන්ම කරගෙන සිහිය එනකොට කෑ ගහනවා. තමන්ම කරගත්ත දේ. ඒකට හේතුව ඇතුළේ පර්වර්ෂන් එක. ඉතින් මම කියන්නේ මම කරපු එක නෙවෙයි මම යන කාලේ කතා කරලා ඒ නෝන මාතත් බොහොම හිතේ මුසුවද ආශ්‍රය කරා. ඒක උනටදී භාවනා කරන්න එපයි. ඉතින් මං ගිහලා ළමිට හම්බුන කිව්වා. මෙන්න මෙහෙමයි සෝයන්සේ ඒ නෝන හරි දක්ෂයි ඒ උනාට භාවනා කිරීමෙන් ඔයගේ ප්‍රශ්න ඇති වෙනවා කියන වගේ මානසිකත්වයක හිටියේ. මට තිබුණේ නැහැ. මට ඔයගේ ප්‍රශ්න ඇති වුණෙත් නැහැ. මට හිතනවා එනේ යගේ කවුදින් කියලා. දැන් තව විනාඩි 5ක් විතර දෙයි. ඒසයි ප්‍රශ්න නැත්නම් අපි ඒක එකතු කරමු විගාට කරලා දක්වමු බලමු. ඒ පන්තිෙන් අපි මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවිලි මාතටහන් කරන සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.